බ්‍රහස්පතින්දා උදෑසන ධර්මානුශාසනාව අපගේ ධර්මාබෝධයේ පිණිස අද උදෑසන ධර්මානුශාසනාව සඳහා සද්ධර්ම මණ්ඩපය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මැල් සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව සාදුනාද නම්වා පිළිගනිමු. සාදු සාදු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු යං කිංචේ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති සාදු සාදු ගරුණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් පින්නතියන් අද්දනේදී බලාපොරොත්තු වෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ධර්මයෙන් බිඳක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්න මේ ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න උත්සාහ කරන්න. ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගැනීමට තමයි මේ උත්සාහ කරන්නේ. බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයන් විශාල ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවා. නමුත් අපි කාටත් හුරු පුරුදු අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ අංග 12කින් යුක්ත ඒ පටිච්ච සමුප්පාදය පිළිබඳ හේතුඵල ධර්මයේ පිළිබඳ යම් විස්තර කිරීමක් පැහැදිලි කිරීමක් තමයි මේ දේශනාවෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එවනම් පින්නතුනේ පින්නතියනේ අපි අවබෝධ කරගන්න ඕනේ මේ සත්‍යයා මේ සංසාරේ ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ මේ හේතුඵල ධර්මයට ඉඩ දීම නිසා. මේ යම් මොහතක මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය අපිට නවත්ත ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා පින්නතුනි මේ සංසාර ගමනෙන් අත මිදෙන්න. ඉතින් මේ අවබෝධ කරගත්තා කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගත්තා කියන එකයි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේව ධර්මයෙන් තුලින් දැක්කා කියන එකයි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. කෙනෙක් පටිච්ච සමුප්පාදය දකිනවාද අවබෝධ කරනවාද එයා තමයි මාව දකින්නේ කියලා. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය ඉතාමත්ම වැදගත් වෙන්න තුනේ ඉතින් මේ පටිච්චසමුප්පාදය කියන එක සරලව අපි තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් පින්නතුනේ අපි හිතමු මේක සරලව අපි කියන්නේ හේතුඵල ධර්මය කියලා. හැබැයි ධර්මයේ සඳහන් වෙන්නේ හේතුවයි ප්‍රත්‍යයයි එකක් විදිහට නෙවෙයි. හේතුවයි ප්‍රත්‍යයයි දෙක. නමුත් අපි දන්න විදිහට සරල විදිහට අපි ඉස්සෙල්ලා තේරුම් ගමු මේ කාරණාව මොකද්ද මේ හේතුඵල ධර්මය කියලා කියන්නේ. එතකොට යම්කිසි හේතුවක් තියෙනවා නම් යම්කිසි ඵලයක් ලැබෙනවා. ඒ ඵලය නැවත හේතුවක් වුණොත් නැවතත් ඒකෙන් ඵලයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඒ තේරුම් ගන්න තියෙන්නේ. අපි උදාහරණයක් බලමු. දැන් පින්නතුනේ අපි පොල් ගහක් ගමුකෝ. දැන් පොල් ගහක් හැදෙන්න නම් අපි හිතවන්න ඕනේ මොකද්ද? පොල් බීජය. පොල් ගෙඩියක් හිටෙව්වොත් තමයි පොල් ගහ හැදෙන්නේ. එතකොට මේ පොල් ගෙඩිය වතුර පොහොර දැවපුවාම ඒ පොළවේ රසය උරා ගත්තාම මේකෙන් පොල් ගහ හැදෙනවා. මේ පොල් ගහෙන් නැවත ගෙඩියක් හැදුනොත් ඒ කියන්නේ ඵලයක් හැදුනොත් නැවත මොකද වෙන්නේ? නැවතත් ඒ ඵලයේ බීජයක් බවට පත් වෙනවා. එහෙනම් පින්නති ඔන්න ඔයගේ කතාවක් තමයි යන්නේ. ඒ කියන්නේ නැවත ඵලයක් බිහි කරලා ඒ ඵලය නැවත බීජයක් බවට පත් කරගත්තොත් තමයි නැවත ඒක නැවත ඵලයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ ඉපදිලා ඉන්නවා. එතකොට අපිට මේ ඇස පහළ වෙලා තියෙනවා. කන පහළ වෙලා තියෙනවා. නාසය පහළ වෙලා තියෙනවා. දිව, කය, මන මේවා ආයතන පහළ වෙලා තියෙනවා. එතකොට මේවා පහළ වුණේ පෙර බීජයක ඵලයක්. තේරුණාද? මේ පෙර බීජයක ඵලයක්. පෙර කර්මයක ඵලයක් මේ තියෙන්නේ. එතකොට මෙන්න මේකෙන් නැවත සකස් කිරීමක් සිද්ධ කරොත් නැවත වතාවක් මොකද වෙන්නේ? නැවතත් ඇහැක් හදනවා. නැවතත් කනක් හදනවා. නැවතත් නහයක් හදනවා. මේ විදිහට දිවක් කයක් මේ සලායතන නැවත හදනවා. මෙවෙන් අරමුණු ගන්නවා. මේ අරමුණ ගත්තට පස්සේ ඒවා උපාදානය වෙලා, තණ්හාවෙන් උපාදානය වෙලා භවයට යනවා. ඉතින් මේක හොඳට තේරුම් ගන්න පින්න තුනේ අපිට මොකද කරන්න පුළුවන්? මේ නැවත නැවත නැවත මේ කරන කාර්ය කරන්නේ අනවබෝධය නිසා. අනවබෝධය නිසා ඒකට කියනවා අවිද්‍යාව කියලා. සරලව. අනිත් එක තමයි මේක කරන්නේ අපේ තියෙන තෘෂ්ණාව නිසා. ඒකට අපි ආසාව කියලා හිතන්නේ. දැන් අපි ඇහක් නැවත හදන්නේ ඇයි? දැන් මේ ඇහැ හැදුවට පස්සේ මේ ඇහැට මොකද උනේ කියලා අපි දන්නවනම් දැන් ඇහැට හැදුවට පස්සේ ඇහැට මොකද උනේ? හ්ම්? ඇහැ එන්න එන්න ජරාවටපත් වුණාද නැන්ද? දිරුවා නේද? කවුරුත් හිතුවද කන්නඩි දාන්න කිසි කෙනෙක් නැහැ. නමුත් අපි කන්නඩි දාලා කාච දදා මේක ඉතින් අර දිරාපත් වෙනවා, ලෙඩ වෙනවා දැන් මේව වෙලා. එතකොට මේ ඇහෙන් නැවත පාරක් ඇහැක් හැදුවොත් අය පාරක් මොකද වෙන්නේ? අයත් ඔය කතාවම. අය කණක් හැදුවොත් අයත් බීරෙක් වෙනවමයි. ඇයි? ඒත් ඔය જાති එකක්මයි හදන්නේ. නේද? නහයක් හැදුවත් එහෙමයි. එහෙනම් ආයතන ආය මෙහෙම නැවත හදන්නේ මේකේ දුකක් තියනවා කියන එක දන්නේ හින්දාද දන්නේ නැති හින්දාද? දුකක් තියනවා කියන එක දන්නේ නැති නිසා කියලා. එහෙනම් දුක්ඛාරිය සත්‍ය මෙයා අඳුනගෙනද අවබෝධ කරගෙනද? නෑ. එහෙනම් දුක්ඛය අවබෝධ නැති නිසා එයා නැවත හදනවා. මේක දුකක් කියලා දන්න. දැන් ඔය ඇත්තෝ මේ ආත්මේ නෑ අපි මේ ඉපදිලා ඉන්නවා ඒක ජරාවටපත් වෙලා මැරෙනවානේ ලෙඩ වෙලා. අපි හැමෝම මැරෙන්නේ ලෙඩ වෙලා නේද? ඉතින් අය පාරක් ලෙඩ වෙලා මැරෙන කයක් හදාගන්නේ මේක ගැන දන්න කෙනෙක්ද දන්නේ නැති කෙනෙක්ද? දැන් බලන්න අය පාරක් අය පාරක් ඇදුවොත් ඔය තියෙන දුක් ටික හොමම ඔය අපිට හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. මේ තියෙන දුක් ටික මේ විදිහටම නැවත වතාවක් ඉස්කෝලේ යන්න ඕනේ, මේ විදිහට හොදන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ. මේ කියන දුක් ටික මේ විදිහටම නැවත ලැබෙනවා. එතකොට මේ විදිහට මේ දුක් ටික මෙහෙම ලැබෙනවා නම් ඒක එහෙනම් මේ දුක්ඛය කියන එක දන්නේ නැති නිසායි නැවත වතාවක් අපි ඉපදෙන්නේ. නැවත වතාවක් උත්පත්තියක් ලබන්න හේතු වෙන්නේ. යම් කිසි කෙනෙක් දැන් අපි දන්නවා දැන් අපි තමුකෝ ඉස්සරහා තියෙනවා රත් වෙච්ච යකඩයක්. අල්ලපුවාම පිච්චෙනවා නම් මොන මොඩයද ඔක අල්ලන්නේ? දැන් රත් වෙලා තියනවා කියලා පේනවා නම් ඕක රත් වෙලා කියලා අත පිච්චෙනවා කියලා දන්නවනේ. ඉතින් මේක පිච්චෙනා බව කයම්කිසි කෙනෙක් අවබෝධ කරගත්තා නම් ඒක අල්ලන්නේ නැහැ. එහෙනම් මේක දන්නේ නැති නිසා තමයි මේක අල්ලන්නේ නැවතත්. අවබෝධය නැහැ. ඒක තමයි දුක්ඛේ අවබෝධය නැහැ. දුක්ඛ සමුදය අවබෝධය නැහැ. නිරෝධය, නිරෝධගාමිනී පටිපදාව දන්නේ නැහැ. ඒකට කියනවා අවිද්‍යාව කියලා. එහෙනම් මේ අවිද්‍යාව නිසාම තමයි අපි සංස්කාර හදන්නේ. වෙන මොකක්වත් හින්දා නෙවෙයි. නැවත සකස් කරගන්නේ මේ සංසාරේ යන්න මේ අවිද්‍යාව නිසා. එහෙනම් පින්නතුනේ අවිද්‍යාව පත්‍යා සංඛාර සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා සලායතන සලායතන පත්‍යා පස්ස පස්ස පත්‍යා වේදනා ඊළඟට තණ්හා උපාදාන භව ඊළඟට ජාති ජරා මරණ කියලා මේව පටිච්චසමුප්පාද ඉස්තරයි. නමුත් ඕක ඔය ඕන තරම් ඔය ඇත්ත අහලා තියෙනවා. ඕක පාඩනුත් තියෙනවා. හැබැයි ඔක අවබෝධද? නැහැ. මතක තියාගන්න ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය මේ කට්ටිය කියනවා හරි අමාරුයි කියලා. ගොඩක් කට්ටිය කියන හරි අමාරුයිනේ පටිච්ච සමුප්පාදය. ඒකට භාග්‍යතුන් වහන්සේ මට නම් මේක හරි ලේසි කියන. බුදු පියාණන් දේශනා කරනවා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද එහෙම කියන්න එපා මේක හරිම ගැඹුරුයි. හරිම ගැඹුරුයි මේ පටිච්චසමුප්පාදය. කවුද මේ කියන්නේ? බුදු පියාණන් වහන්සේ. ලේසි කියලා කවුද කිව්වේ? ආනන්දාමුදුර ධර්මයේ භාණ්ඩාගාරික. ඒ උන්වහන්සේට මහා ශක්තියක් තිබිලා තියෙනවා මේ සම්බන්ධ නේද? නමුත් උන්වහන්සේටත් කියනවා නම් භාග්‍යතුන් වහන්සේ මේක ගැඹුරුයි කියලා. අපි නේද කොච්චරක් පල්ලෙහින්ද ඉන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. අපි අර තියෙන මාන්නේ ඔක්කොම මොකද කරන්න ඕනේ? පැත්තකට විසිකලා දාලා තමයි. කවුද දන්නේ? බුදු පියාණන් වහන්සේ තමයි පින්නදින දන්නේ. තේරුණා නේද? ඒ ඒ මාන්නේ පැත්තකට දාන්න ඕනේ නැත්නම් අපිට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. මා නොදැනී බුදු පියාණන් වහන්සේම දන්නේ. එතකොට අපි මේ දේශනා කරන්නේ අපිට මේ දැයින යාන්තම් පොඩි චුට්ටි කොටසක්. ඒක ඒකත් අවබෝධ වුණා නම් මෙතනම අපි rahat වෙන්න ඕනේ තේරුණාද මේකේ මේ ගැඹුරුතාවය හොඳට තේරුම් ගන්න. ඉතින් අපි මේ ධර්ම අවබෝධයෙන් බලමු. මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න පින්නතුනේ පොතේ තියෙන එකත් ඒකත් මම කියලා දෙන්න. නමුත් මෙන්න මේ පටිච්චසමුප්පාදය කලින් අහලා තියෙනවද කියලා බලමු අපි. මේ ওই පටිච්චසමුප්පාදයෙම සම්බන්ධ වෙන හැටි. දැන් අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්ධයක් තුල ඉන්නවා කියන එකයි. ඒ කියන්නේ දැන් අපි ජීවත් වෙනවා කියන්නේ එක්ක ඇහෙන් රූප බලාගෙන ඉන්නවා. එක්ක කනෙන් ශබ්ද අහගෙන ඉන්නවා. එක්ක නහයෙන් ගඳ සුවඳ විඳිනවා. දිවෙන් රස විඳිනවා. කයෙන් ස්පර්ශ විඳිනවා. මොනාරි හිත හිතා ඉන්නවා. කකායි ඉන්නවා. ඇවිද ඇවිද ඉන්නවා. ඔය තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒතර මේ ඉපදුන හින්දා නේද මේ ඔක්කොම? එනම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රිය විප්පයෝග සප්‍රිය සංපයෝග යං පිච්ඡන් නලවති සම්පි දුක්ඛං ඔක්කොම කොතෙන් තියෙන්නේ? මේ පැවැත්ම තියනවද නැද්ද? තියෙනවනේ. අපේ ජීවිත පැවැත්ම තියෙනවා. එහෙනම් ওই ටිකටම බුදු පියාණන් වහන්සේ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙනම් අපි ජීවත් වෙනවා කියන්නේ මොකක් තුළද ඉන්නේ? පංච උපාදානස්කන්ධය තුලමයි. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක අපි චූට්ටක් තේරුම් ගමු. දැන් ඔයත් මේ ඉස්සරහා තියෙන රූපයක් දිහා බලා ඉන්නවා කියලා හිතන්න. දැන් මම මේ පෙන්නන රූපේ අනිත් අය අහන අයටත් තමන්ගේ ඉස්සරහා තියෙන රූපයක් දිහා බලන්න පුළුවන්. එතකොට ඇසයි මේ ඉස්සරහා තියෙන රූපයයි දෙක එකතු වෙනවානේ මේ බලන ක්‍රියාවලිය තුළ. එතකොට ඔතන තියෙන රූප. මේ රූපේ ඇත්ත දන්නේ නැත්නම් එයා මොකද කරන්නේ? ඒක උපාදානය කරනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දන්නේ නැත්නම් මේක නිට්ටයයි සුඛයි ආත්මයි කියලා එයා ඒක ගන්නවා. එතකොට මේකේ තියෙනවානේ යම් කිසි සුඛ වේදනාවක් ඒක එයා ගන්නවා. දුක් වේදනාවක් තියෙනවා නම් ඒකත් ගන්නවා. ඒකත් එක්ක ගැටිලා ඒකත් උපාදානය කරනවා. තේරෙන අදුක්කම සුගත් ඒ වගේ. මේක සංඥා මේක ඇවිල්ලා අහවල් දෙයක් කියලා අපි අඳුනගෙන ඒකත් ගන්නවද නැද්ද අපි උපාදානයේට? ඒකත් ගන්නවා. මේක වටාත්ත කියයි එහෙම නැත්නම් පුලත් කොලේකේ එහෙම නැත්නම් නේද තියෙන මොකක් හරි වීදුරුව කියයි. ඉතින් අපි ඒ සංඥාව ගන්නවා. ඊළඟට සංස්කාරය කියලා කියන්නේ මේවා නැවත නැවත හදා හදා මේක දිහාම බලාගෙන ඉන්නවා. මේක දිහාම දිගටම බලා ඉන්න එක තමයි සංස්කාරය කියලා කියන්නේ. තේරුණා නේද? සංකතං අපි සංකරන්ති කියලා කියන්නේ. විඥාණයෙන් මොකද කරන්නේ? රූප වේදනා සංඥා සංකාර දැනුවත් වෙන්නේ කවුද? විඥාණය. එතකොට මේ බලා ඉන්නකොට මේ ඔය පහම තියෙනවා. ඒ කියන්නේ කෑවත්, බීවත්, නැටුවත්, උඩ පැන්නත් මොනක් තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මෙන්න මේක දිහා දිගටම බලාගෙන ඉන්නේ. බලාගෙන නිකන් ඉන්නේ ලස්සනයි, හොඳයි මැනවයි මගේ කරගන්න තිබ්බනම් හොඳයි ගෙදර ගෙනියන්න තිබ්බනම් හොඳයි කියලා දකින්නේ මේක දුකක් කියලා දන්නේ හින්දාද නැති හින්දාද නැති හින්දානේ තේරෙන නේද මේක දුකක් කියලා දන්නේ නැහනේ එහෙනම් දන්නේ නැති හින්දා මේක හොඳයි මැනවයි කියලා ගන්න එතකොට මේකේ තමන්ගේ කැමැත්ත ඉඳ නේද නැවතත් මේ ඇහෙන් රූප බලන්න කැමැත්තක් තියෙනවා එහෙනම් තෘෂ්ණාවින්ද තමයි මේක මේ විදිහට ගන්නෙ මගේ කියලා නැත්තම් ගන්නෙ මේක දිහා දිගට බලා ඉඳලා අර විදිහට ප්‍රපංච කරන්නේ නේද? නිමිති අනුනිමිති වශයෙන් ගන්න ඒ හින්දා. ඒ වගේම එහෙනම් දුක්ඛ සමුදය දන්නේ නැහැ. ඒ කියන්නේ තණ්හාව කියන එක දන්නේ නැහැ. තණ්හාව නැති වුණොත් Tamanට මෙතන නිවෙනවා කියන එක දන්නේ නැහැ. ඒ වගේම මේකට යන්න ඕන පාර ආර්ය ශ්‍රාංග මාර්ගය දන්නේ නැහැ. එහෙනම් ඒකට කියනවා මොකද්ද? අවිද්‍යාව. එහෙනම් මේක දිහා බලා ඉන්නේ. එහෙනම් දැන් පැහැදිලි නේද? අර පටිච්චසමුප්පාදයේ තියෙන ජාති පත්‍යා ජරා මරණ එතන තියෙන ඔක්කොම එනම් පංච උපාදානස්කන්ධයේ ඉදිරියට ඇරයි යන්නේ එහෙනම් නැවත දිගට බලාගෙන ඉඳලා ඉදිරියට ඇරයි යන්නේ මොකක් හින්දාද? අවිද්‍යාවින්ද. අවිද්‍යාවින්දනේ සංස්කාර හදන්නේ. අර පංච උපාදානස්කන්ධයේ තියෙන සංස්කාරයක පුඤ්ඤාභි වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි වෙන්න පුළුවන්, ආනෙන්ජාභි වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැවත හදනවා, සකස් කරනවා. ඈ රහතන් වහන්සේ හදන්නේ. ඇයි? විසංකාර ගතං චිත්තං තණ්හානං කය මංජේකා. හදන්න දෙයක් නෑ. එයා දන්නා මේක දුකයි කියලා. හැදුවොත් දුකයි. නිරයට යන්න වෙනවා. සතර පාය යන්න වෙනවා. තේරෙනවද? ලෙඩ වෙනවා. වයසට ගිහිල්ලා මැරිලා යනවා. ආයෙ පාරක් හැදුවොත් එච්චරයි. ඒ නිසා මේක යන්නේ නෑ. එයාට යන්න දෙයක් නෑ. ඇයි? අවබෝධද නැද්ද? අවබෝධ අනවබෝධයෙන් ඉන්න හැම කෙනෙක්ම මොකද කරන්නේ රහත් වෙච්ච නැති හැම කෙනෙක්ම හරියට කමඨහනක් තුළ ඉන්නේ නැත්නම් හිත අනාශ්‍ර වෙලා නැත්නම් එයා අනිවාර්යෙන් මේක අදමින්ම ඉන්නේ ඔයගොල්ලෝ ඇවිද්දත් හදනවා මතක තියාගන්න. ඇඟිල්ලන් නැමුවත් දිගේ ඇරිවත් යෝනිසෝ මනසිකාරයක් නැත්තම් අනාශ්‍රව කරගන්න එතනත් හදනවද නැද්ද එන? හදනවා. මතක තියාගන්න මේක හරි භයානක ප්‍රශ්නයක්. මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? අවිද්‍යාවමයි ඉන්නේ. එතකොට දැන් මෙන්න මේක ඉස්සරහට හදන්න නම් සංස්කාරයක් දැන් ඇති. සංස්කාරය තුල දැන් අවිද්‍යාපච්චය සංස්කාර. ඒක ආවේ අර ඉස්සරලා තිබුණේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ, ශෝක පරිදේව කියන මේ පංච උපාදානස්කන්ධයම තමයි ඉස්සරහට ගියේ. එතකොට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා දැන් මොකක් විදියට සංස්කාරයද? එහෙනම් සංස්කාරය තුල රූපය තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංකාරය තියෙනවා, විඥානයක් තියෙනයි. සංස්කාරයක් අඳුනගන්න, දැනගන්න විඥානය අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. විඥානය කියලා කියන්නේ දැනුවත් වෙනවා. මොකක් දැනුවත් වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර ඒවා දැනුවත් වෙලා ඉන්න අය. එහෙනම් සංස්කාරය ඇතුලේ පහම ඉන්නවා අය පාරක්. දැන් අය පාරක් මේක දිහා බලා ඉන්නවා කියන්නේ අයත් පහම සකස් වෙලා නැද්ද? අයත් සකස් වෙලා. මේක නැවත නැවත ඊළඟ හිතක් හදනවා නම් අයත් මොකද වෙන්න ඕනේ? අයත් විඥානයේ සම්බන්ධ වෙන්න. විඥානය සකස් වෙන්න තනියම පුළුවන් කමක් නැහැ. එහෙනම් සංස්කාරපච්චය මොකද්ද? මේ සංස්කාරේ ප්‍රත්‍ය කරගෙනම නැවත විඥානයක් හටගන්නවා. එහෙනම් මේ සංස්කාරය ප්‍රත්‍ය කරගෙන නැවත විඥානයක් හට ගන්නවා නම් ඒ විඥාණය තනියම හට ගන්න බෑ විඥාණය හට ගන්න නම් දෙකක් එකතු වෙන්න ඕන. මොකක්ද දෙක? ඇහැයි වර්ණ රූපයයි. කනයි ශබ්ද රූපයයි. දෙයන් පටිච්ච විඥානං සම්බෝධ දෙකක් එකතු වෙච්ච තැන තමයි විඥාණය හටගන්නේ. එහෙනම් දැන් බලන්න මොකද්ද මේ දෙක? රූප දෙකක් නේද? එහෙනම් රූප දෙක එකතු වෙනකොට විඥාණය හටගන්නකොට නාම ධර්මත් හටගන්නවා. දැන් එහෙනම් රූප දෙක එකතු වෙනකොට විඥානේ හට ගන්නකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා නාම ධර්ම ටික හටගෙනමයි තියෙන්නේ. දැන් එහෙනම් පැහැදිලි විඥාන පත්‍ය මොකද්ද? නාම එහෙනම් විඥානයි නාම රූපයි සම්පූර්ණ ක්‍රියාවලිය කියන්නේ තව පාරක් හිතක් හදලාද නැන්දයි. මේක දිහා බලා ඉන්නකොට ඔක්කොම වෙලා තියෙන්නේ. දැන් ඉතල පංච උපාස්කන්ධයම නෑ. පංච උපාස්කන්ධයම තව ටිකක් දැන් මේක හොඳයි වෙනවයි කිය කියා බලා ඉන්නකොටම සංස්කාරයක් වශයෙන් ඒක පින් වෙන්නත් පුළුවන් පව් වෙන්නත් පුළුවන්. නැත්තම් ආනෙන්ජාපි වෙන්නත් පුළුවන්. දැන් ධානයක වගේ ඉන්නා නම් ඒක මොකද්ද? ආනෙන්ජා. ඉතින් මේ විදිහට සංස්කාරයක් හදාගෙන ඉන්න. එහෙනම් සංස්කාරය නැවත හදන්න මොකද වෙන්න ඕනේ? විඥාණයෙන් මේ සංස්කාරය දැනගන්න ඕනේ. දැනගන්නකොට නැවතත් රූප දෙකක් එකතු වෙනවා. ඒකම නාම ධර්ම හටගන්න. එහෙනම් විඥාන පත්‍යා නාම රූප. එහෙනම් විඥාන පත්‍යා නාම රූප නම් එහෙනම් දැන් පටන් ගත්තනේ දැන් බලාගෙන ඉන්නවනේ තවත් බලා ඉන්නා මේ තාම. දැන් බලා ඉන්නකොට මේ වැඩේ යනවා දිගටම. එහෙනම් දැන් ඇහැ වැඩද නැද්ද දැන්? මේක දිහා බලාගෙන ඇහැ වැඩ නේද? ඔය ඇහැ වැඩ කරනවා. ඇහැ වැඩ කරනවා කියලා කියන්නේ සලආයතන. කන වැඩ කරනවා කියන්නේ සලආයතන. එහෙනම් නාම රූපච්චය මොකද්ද? සලආයතන. එහෙනම් සලආයතන හටගත්තා නම් එතන නැවතත් මොකද එන්නේ? ස්පර්ශය සිද්ධ වෙනවා. ඇහැයි වර්ණ රූපයයි චක්කු විඤ්ඤාණය ඒ තුනේ ස්පර්ශය. ඒත් එක්කම වේදනා සංඥා සංකාර නේද ඔක්කොම හටගන්න. නැවතත් පංච උපානස්කන්ධය සකස්. එහෙනම් වේදනාවේ එක්ක සුඛයි. එහෙනම් පස්සපච්චය මොකද්ද? වේදනා. වේදනා එක්ක සුඛයි දුකයි අදුක්කම සුඛයි. ඉතින් ඔන්න ඔතෙම මතක තියාගන්න සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් මෙන්න මේ විදිහට ස්පර්ශය ලබාගෙන මේ විදිහට ඉන්නවා නම් ඔතනින් නවත්ත ගන්න පුළුවන් වුණොත් එයා මොකද වෙන්නේ? අර ඵලයෙන් නවතිනවා. නැවත ඒක හේතුවක් බවට පත් වෙන්නේ නැවතත් අවිද්‍යාව ඇවිල්ලා මොකද කරන්නේ? තෘෂ්ණාව ඇවිල්ලා එයා මොකද වෙන්නේ? ආය පාරක් තණ්හාවට දාගන්නවා. ඇයි සුඛයි නම් ආ ලස්සනයි, හොඳයි, මනවයි. දුකයි නම් ගැටෙනව නේද? ගැටි ගැටි බලයි ඉන්නවා. ඇලි ඇලි බලයි ඉන්නවා. එහෙනම් වේදනාවෙන් කාටද දැන් ආය පාරක්? තණ්හා. තණ්හාව නම් උපාදානයට යනවාමයි. එහෙනම් තණ්හාවෙන් උපාදානයට යනවා කියලා කියන්නේ account එකක් වගේ එකක් තමයි උපාදානය කියලා කියන්නේ. සරලව කියලා දෙන්නම්. දැන් account එකක් වගේ නම් උපාදාන account එකට ගිහිල්ලා සල්ලි කීයක් හරි දානවා. රූපයක් බලලා කීයක් හරි දැම්මා. සද්දයක් අහලා කීයක් හරි දැම්මා. ඇයි මේ කීයක් හරි දාන්නේ? මේ කීයක් හරි දාන්නේ පින්නතුනේ තව පාරක් ගියා හදාගන්න. තේරෙන්නේ? එතකොට දානවා පින් කරලා කල්ලි දාගන්නවා. පව් කරලා කල්ලි දාන්නේ නැද්ද? පින් කරලා දාගන්නවා සුදු කොළ. පව් කරලා දානවා කළු කොළ. තේරෙනවද? ඒ වගේම ඔතන අර ධාන වඩලා ඒවත් දානවා. අප් නේද? ඒවත් කරලා ඒවත් දා ගන්නවා account එකේ. ඊට පස්සේ බලනවා මගේ ගතිය මොකද්ද කියලා. කොහෙන්ද ගතිය බලන්නේ? භවයේ. අන්න දැන් අපි හිතමුකෝ මේ රූපය දිහා බලලා අපි හිතමුකෝ ඉස්සරහා තිබුණා කෑමක්, රස කෑමක්. ඉන්නේ හිතන්නකො ඉන්දියාප්ප තියනවා කියලා. මේ ඉන්දියාප්ප දිහා බලා ඉන්නකොට Tamanට හිතන රස කෑමක්. මේක අපේ ගෙදරත් හැදුවනම් හොඳයි මට කන්න තිබ්බනම් හොඳයි හරි රස කෑමක් කියලා හදනකොටම ඔය කතන්දරේ ගිහිල්ලාද යන්නද දැන් ගිහිල්ලා තියෙන. එහෙම කරනකොට ඉන්දියාප්ප කණ්ඩ account එකට ගාණක් යනවා. මොකක්ද account එක? උපාදාන account එක. මේ උපාදාන account එකට යනවා එහෙනම් ඉන්දියාප්ප කණ්ඩ කීයක් හරි දානවා වගේ එකක් වෙනවා. මේ account එක ඕන තරම් ලොක් කරන්නත් පුළුවන්, පොඩි කරන්නත් පුළුවන්, ඉස් කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ account එක දිහා තමයි බලන්නේ මම මොනාටද කැමති මොනාටද කැමති කැමති තියෙන ඉඩයක්. ඒක තමයි භවයෙන් බලන්නේ. එහෙනම් කාම භවයට කැමති. එහෙනම් જાතියෙන්නේ කොහෙද? ඉන්දියාප්ප ඛණ්ඩ කොහේ හරි තැනක කටක් හදනවද නැන්ද? හදනවා. හැබැයි කිව්වල කවදාවත් ඉන්දියාප්ප දකින්නකොට මට මිනිසෙක් වෙලා ඉන්දියාප්ප කන්න ලැබේවා කියලා කවුරුත් කියලා දෙනවද? නෑ. මිනිස්සෙක් කියලා ඉන්දියාප්ප කන්න ලැබේවා කියලා කවුරුවත් කියලා නැහැ. ඉන්දියාප්ප දකිනකොටම ඉන්දියාප්ප කන්න තිබ්බනම් හොඳයි කියන එකයි තියෙන්නේ. අපිට කරන්න පුළු අපි හිතුවට අපිට කරන්න බෑ හිතන හැම දෙයක්. තේරෙනවද? දැන් ඔය ඇත්ත ගයක් හැදුවා කියලා හිතන්න. දැන් සාමාන්‍යයෙන් ගයක් හැදුවනේ ඔය ඇත්ත ඉන්න. හිතපු තරම් හොඳ ගයක් හැදුවද ඊට වඩා පල්ලෙහා ගියක්ද හදාගත්තා. සාමාන්‍ය ජීවිතේ. දැන් අපි දොස් තට්ටු දෙකට ගහන්න ඕනේ. ගැහුවේ එක තට්ටුවට හදාගත්තා. හිතන විදිහට කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මෙයාට ඕනේ ඉන්දියාපකණ්ඩ. එහෙනම් ඉන්දියාපකණ්ඩ බැයිද? මිනිස්සෙක් වෙලා ඉන්දියාපකණ්ඩ සල්ලි තියනවනම් මිනිසෙක් හදයි. හරි? එයාට කටක් තියෙනවා කන්න පුළුවන්. බල්ලෙක් කියලා ඉන්දියාපකණ්ඩ බැයිද? ඈ? ඉන්දියාපකණ්ඩ යෝනේ. බල්ලෙක් කළත් කනවා. දැන් එයා කනවා ඉන්දියාප බල්ලෙක් කළා. බල්ලොත් මෙතෙන්නකො ඉන්දියාප කන්නේ නැද්ද බල? කනවා නේ. පණුව කන්නේ නැද්ද? නම් පණුවෙක් කියලා පෙරේත. එහෙනම් මතක තියාගන්න මොකෙක් හරි වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? ඉන්දියාප්ප කන්න ගයක් හදාගන්න ඕන තලි ටික දාලා තියෙනවා. ඔය අන්තිම කාලේ මැරෙන්න ලං වෙනකොට වැඩිපුර පින් මතක් කරන්නේ මිනිස්සු. අර පින් පොත කියලා කියවන්නේ. අරකේ තියෙන කළු කොළ ගන්න නේ හදන්නේ මොනවාද? සුදු කොළ මතක් කරගන්නවා. මොකද පුඤ්ඤාවි සංකාරයක් වුණොත් අර සුගතිගාමි වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. බුදුහාමුදුර මොකද කියන්නේ? පුඤ්ඤ පාප පහේනස. පිනයි පවයි දෙකම අතහැරපු අනාශ්‍ර වෙච්ච ගමනක තමයි අපි නැවත උප්පත්තිය නැත්තේ. ඒතකොට මේකෙන් කියන්නේ දැන් කරන පින්කම් කරන්න එපා කියන එකද මේ? නෑ කරගෙන යනවා. හැබැයි ඇත්ත අවබෝධය යථාර්ථය. පින් කරලා අපි දිව්‍ය ලෝක ගියත් කවදා හරි දවසක ඒක ඉවරලා වැටෙනවද නැන්ද? වැටෙනවා. තේරෙනවද? වැටෙනවා. ඒ නිසා මෙන්න භවය හැදෙනවා මෙතනදී මේ භවය භවයත් එක්ක භවයෙන් තමයි ගතිය පෙන්වන්නේ. ඒ ගතියට අනුව ජාති වෙනවා. එහෙනම් ජාති වුණා නම් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස, ප්‍රේ විප්පයෝග ඔක්කොම ටික හම්බෙනවා. තේරෙනවද? හොඳ ජාතියක් පතනවා. දැන් හිතන්නකෝ හොඳ ජාතියක් පතනවා. පතනකොට මනෙත් ටික නොමිලේ හම්බෙනවා. මොනවාද හම්බෙන්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක. කවුරුහත් හිතුවා දැන් මනුෂ්‍ය ආත්මේ ඉපදෙන්න පැතුවා. ඒ හින්දා අපි දැන් මේ මනුෂ්‍යයෙක් කියලා ඉපදිලා තියෙන්නේ. කවුරුත් පැතුවද ජරා වෙන්න? දිරන්න පැතුවද? ලෙඩ වෙන්න පැතුවද? නෑ නේද? ඈ ශෝක කරන්න, වැළපි වැළපි අඩන්න කවුරුත් පැතුවේ නෑ. එහෙනම් පැතුවේ නැතුණාට ඔක්කොම ටික හම්බුණා නේ. අර තියෙන වෙළඳ පොලේ එකක් ගත්තොත් තව එකක් නොමිලේ කියන. ඒ වගේ තමයි ජාතිය ගත්තා නම් බාස්කට් එක පිටින් අනිත් ඒවා හම්බෙන්නවද නැද්ද? හම් වෙනවමයි. ඉතින් මෙන්න මේ කතාව යනවා දිගටම යනවා. එන හැම මොහොතකම කැරගෙනවා කියලා පේන්නේ නැද්ද? හ්ම් දැන් මේ කට්ටිය හිතනවා අනේ අපි නම් කාටවත් කරදරයක් කරන්නේ නැහැ අපි නම් හරි හොඳට ඉන්නවා දැන් එහෙම හිතා ඉන්නවා ඒ වුණාට කැරකෙන්නේ නැද්ද දැන් මේක සංසාරේ යනවද නැද්ද දැන් ප්‍රඥාවන්තයා මොකද කරන්නේ මේ කාරණේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා මේ කාරණේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මෙන්න මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නවත්තන්න යා යම්කිසි වැඩපිළිවෙලක් තමන්ගේ චිත්ත සංතානය තුළ ඕපනය කරගන්න. ඉතින් යා අවබෝධ කරගන්නවා මෙන්න මේ සිත ඇති වෙන ආකාරය. ඇත්තටම මෙතන මේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ මේ හිත නැවත නැවත නැවත නැවත ඇති වෙමින් නැති වෙමින් දිගටම ඉදිරියට යන එක. ඒ කියන්නේ පෙර හිතේ තියෙන යම්කිසි ගතියක් තමයි ඊළඟ හිතට එන්නේ. ඒ ගතිය පදනම් කරගෙනම තව ඒ හිත කියන්නේ පරණ හිත නෙවෙයි. පරණ හිත නැති වුණා. නමුත් ඒ හිතේ තියෙන ගතියක් මොකද වෙන්නේ මේ හිතට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලා හිතන්න. ඒවල කියනවා විපාක සිත් කියලා. දැන් ඔය ඇත්ත රූප දකින්නවනේ. දැන් ඇහෙන් රූප දකින්නවා. කනෙන් ශබ්ද අහනවා. දිවෙන් නහයෙන් මේ වගේ අරමුණු ඔයාලට එනවා. එතකොට මේ එනකොට මේක මනාප වෙන්න පුළුවන් අමනාප වෙන්න පුළුවන්. එතන මනාප නම් සුඛ වෙනවා අමනාප නම් දුක වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔය ඇත්ත ඉස්සරහා චෛත්‍යයක් වල දකින්න. මේ චෛත්‍යයක් දකින්න එක ඔයාලගේ පෙර විපාකයක්. පෙර කර්මයක විපාකයක්. ඒ කියන්නේ චෛත්‍යයක් දකින්න ඔය ඇත්ත කර්මයක් හදලා තියෙනවා. මට මේ චෛත්‍ය දකින්න අවශ්‍ය වෙන කර්මයක් හදලා තියෙනවා. ඒ චෛත්‍ය දකිනකොටම එතන ඇතිලා තියෙන එතන චෛත්‍ය දකින්න බෑනේ මේ කියන්නේ දැකලා නේද පිනක් ඇති කර දැන් ඊට පස්සේ ඒ චෛත්‍ය දැක්කට පස්සේ අනේ සාදු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මේක හැදුවේ කියලා හිතනවා නම් එතන කුසලයක් පිනක් සිද්ධ කරගන්න පුළුවන් ආපෝ මේක අපරාධයක් නේ කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ ඒකේ අකුසලයක් සිද්ධ වෙනවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතවන කුසලයකුත් නැහැ පවගුත් එතනින් එහාට දැන් යනවද නැන්ද? යන්නේ නැහැ. ඇයි? නැවත අර පොල් gediye හැදුවනේ. පොල් gediyak දැන් හදලා තියෙන්නේ. දැන් ඔන්න ගහක් හැටි වෙලා. ඇහෙන් රූපයක් දැන් මේකට දර්ශනය වෙනවා මේ විපාකයක් එනවා. දැන් ඵලය ඇවිල්ලා. එහෙනම් මේ වර්තමාන ඵලය නැවත අනාගතයේ බීජයක් කරගන්න එක කරගන්නේ Tamanda වෙන කවුරුද? වෙන කාට හරි නවත්තන්න පුළුවන් ද? Tamanට නවත්තන්න ඕනේද? Taman නවත්තන්න ඕන. වෙන කවුරුවත් නවත්තන්නේ නැහැ. තේරෙනවද? මේක කාට බුදුහාරන්ට පුළුවන්ද? බුදුහාර පුළුවන් නම් අපි ඔක්කොම කොට දාලා මේ වෙනකොට. තේරෙනවද? ඒ නිසා නිවන් දකින්න වැඩේ මෙන්න මේක අවබෝධ කරගත්තොත් නවත්තන්න පුළුවන් අපිට. කාගාවද මේ වැඩේ තියෙන්නේ එහෙනම්? ඈ තමන්ගේ දරුවෝ උදව් කරනවද? නෝනා මහත්තයා උදව් කරනවද? නැහැ. මේක කරගන්න තියෙන තනියම ඒක නිවන් මාර්ගය කියලා කියන්නේ තනියම යන්න ඕන පාරක්. පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්ත කෙනාට තේරෙන මේ වැඩි. ඉතින් මේක අවබෝධ කරගන්න මේ හිත ගැන ටිකක් හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට Tamanට තේරෙනවා මේ හිත කොහොම සකස් වෙන්නේ කියලා. මම ටිකක් කියලා දෙන්න. දැන් පින්නතුනේ හිතක් සකස් වෙන්නේ මෙන්න මෙහෙම. ඇහැ තියෙනවා. මම ඇහෙන් විතරක් පෙන්වන්නම්. ඇහි තියෙන ප්‍රසාදයක් ඇතුලේ. මේ ඇහි තියෙනවා අපි ධර්මයෙන් පෙන්නනවා නිකන් මුං ඇටයක් වගේ එකක් ඇතුලේ තියෙනවා. ඔකට ඉංග්‍රීසියෙන් රෙටිනා කියලා එහෙම කියන්නේ. ඇතුලේ තියෙනවා. එතකොට කනෙත් තියෙනවා ඒ කම්බරේ ඇතුලේ තියෙනවා නිකන් මේ ගොළු බෙල්ලෙක් වගේ එකක්. ඕකේ තියෙනවා මේ කනේ කෙඳි වගේ. ඒ කෙඳි වලට තමයි ශබ්දේ එන්නේ. ඇහැ රූප වර්ණ රූප කියලා කියන මේ පේන දේවල් ඔක්කොම ඇහැට ඇදෙනවා. කනට අර ශබ්ද ඇදෙනවා. නහයට ඔය ලුකුරයක් වගේ එකක් තියෙනවා. ඕකට ඇදෙනවා. දිවට රස දැනෙනවනේ. කයට ස්පර්ශ වෙනවා මනට ධම්ම රූප වෙනවා. මනට ධම්ම රූප වෙන කෙනා කියලා කියන්නේ දැන් ඔන්න ඊයේ එහෙම කරපුවා දැන් මතක් වෙනව නේද? හ්ම් දැකපුවා කියපුවා මතක් වෙන්නේ ධම්ම රූප. මනට එන්නේ. ඒතර මෙන්න මේ දෙක එකතු වෙනකොට පින්නතුනේ තුන්වෙනිය හට ගන්න. කවුද මේ තුන්වෙනිය? තුන්වෙනිය තමයි විඥානය. ද්වයම් පටිච්ච විඥානං සම්බුද්ධ. දෙකක් එකතු වෙච්ච තැන මොකක්ද හටගන්නේ? විඥානය හටගන්නේ. එතකොට විඥානේ හටගත්තා නම් විඥානේ හටගන්නකොටම මතක තියාගන්න දැන් තුනක් එකතු වෙලා. තින්නම් සංගති පස්සෝ. මොකද්ද තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ තුනක් එකතු වීම ස්පර්ශය. එහෙනම් පස්ස විතරක් නෙවෙයි එතන තියෙන වේදනා, සංඥා, චේතනා, මනසිකා. දැන් ඔයත් මේ ඉස්සරහා තියෙන රූපය දකිනකොට ඇහැයි වර්ණ රූපය එකතු වෙනවා. චක්කු විඥානේ සකස් වෙනවා. එහෙනම් නාම ධර්ම සමූහයක් සමග. මොනවාද මේ නාම ධර්ම සමූහය පස්ස වේදනාවෙන් මේක සුඛයි නම් සුඛයි දුකයි නම් දුකයි අදුක්කම සුඛයි නම් එහෙම මනාපනම් සුඛයිනේ කැමතින අමනාපනම් දුකයි දකින්නකොට එහෙමනේ එතකොට එතන ප්‍රශ්නයක් නැහැ මොකද ඒක විපාකයක් ඇහැ හදපු නිසා ඇතිවෙච්ච විපාකයක් ඊළඟ සංඥාව මේක වටාත් මේක සුදු පාටයි මේ විදිහට ගන්න සංඥාවේ චේතනාවෙන් තමයි මහා වැඩේ කරන්නේ මොකද චේතනාවෙන් කරන්නේ ලස්සන නම් හොඳ නම් අනේ මටත් මේ જાති එකක් තිබ්බනම් හොඳයි කියලා ඇලෙනවානේ. බලන්න තිබ්බනම් හොඳයි. ගෙදර ගෙනියන්න තිබ්බනම් හොඳයි. නැත්තම් මේක කුඩු කරලා දාන්න ඕනේ කියලා හිතුණත් ඒත් එහෙමයි. ඒ චේතනාව තියෙනවා. මානසිකාරයෙන් කරන්නේ මේ ඔක්කොම වැඩ කරනවා. දැන් එනම් මේක දිහා බලාගෙන ඉන්නකොට මේ කතන්දර වෙලාද නැද්ද? වෙලා. එහෙනම් දැන් දුකක් හටගත්තද නැද්ද? ඇයි චේතනාවෙන් අර විදිහට හොඳයි මනවයි කියනකොටම නැවත වතාවක් මොකද වෙන්නේ භවයක් සකස් වෙනවා. බලාගෙන ඉන්නකොට වැඩේ වෙලා ඉවරයි. පටිච්ච සමුප්පාදේ ගිහිල්ලා ඉවරයි. හ්ම්? අහගෙන ඉන්නකොට ගිහිල්ලා ඉවරයි. එතකොට මේක අභිනන්දති, අභිවදති, අජෝසායදිත්‍ති. මේකේ රූපේ සතුට වෙලා ප්‍රකාශ කරලා ඒකේ බැහැගත්තා නම් මෙන්න යනවා මේකේ. මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් ටීවී එක තියෙනවා. ඈ අර දුර මේ මේකෙන් අර රිමෝට් කන්ට්‍රෝල් එක අරන් මොකද කරන්නේ මිනිස්සු? ඔයත් මොකද කරන්නේ? කැමති එක හොයනවා නේද? දාලා හොයන්නේ. ඒක තමයි අභිනන්දති. ඒ කියන්නේ රූපයේ සතුට හොයන. ප්‍රකාශ කරනවා කියලා කියන්නේ මෙන්න මං යන්නේක හම්බුණා කියලා හිතෙන් හරි කවකාට හරි කියන. තේරුණානේ? ඒක ප්‍රකාශ කරනවා. ඒක බෑ ගන්නවා කියන්නේ ඊළඟ දවසේ කතා මාල් ටීවී එක ගාව වාඩි. මන් දන්නේ වෙලාව. තේරුණානේ? ඊළඟ දවසේ ඒ වෙලාවට වාඩි. දැන් බෑගත්තද නැද්ද? බෑගෙන තියෙනවා. දැන් මේකේ බෑගත්තා. දැන් එන්න මේකේ කෙලෙස් ඇති වෙනවද නැද්ද දැන්? කෙලෙස් තමයි. කෙලෙස් ගොඩවල් දැන් මේ තියෙන්නේ. එහෙනම් රාගය, ද්වේෂය, මෝහය දැන් මේ යන ඔක්කොම තණ්හාවත් එක්ක එකතු වෙලා කට්ටිය. දැන් එහෙනම් සමුදය රාගය ඇති වුණා නම්, ද්වේෂය ඇති වුණා නම්, මෝහය ඇති වුණා නම් දැන් සමුදයද නැද්ද? සමුදය. යං කිංචි සමුදය ධම්මං යමක් නේද? හේතු ප්‍රත්‍යයෙන් දැන් හට අරන් තියෙනවා. මොකද්ද මේ හේතු ප්‍රත්‍යය? ඇහැයි, වර්ණ රූපයයි, චක්කු විඥානයයි, ස්පර්ශ වෙනකොට වේදනා සංඥා චේතනා මනසිකාර මේ කතන්දරේ නිසා තමයි මේක දිගට අරන් ගියේ නිසා තමයි මේ දුක්ඛය හටගන්නේ. ඇහැ කොයි වගේ දෙයක්ද පින්නත? ඇහැ මොන වගේ දෙයක්ද? ඇහැ ඇදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ. වර්ණ රූපය ඇදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන තද ගතිය, වැగిරෙන සුළු ස්වභාවය නේද? ඊළඟට උෂ්ණ සීතලභාවය, ඊළඟට හමා යන ස්වභාවය කියන හතර තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ධාතු. මේ ධාතු හතරෙන් හැදිලා තියෙන මේ ධාතු හතරෙන් හැදිච්ච හැම එකක්ම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා මහා වේගකින් මේ ගොඩ නැගිලි මේ පුටු මේ තියෙන බංකු මේ ඔක්කොම රූප වෙනස් වෙනවා. කොච්චර වේගයකින්ද? අනන්ත වේගයකින්, අචින්ත්‍ය වේගයකින් වෙනස් වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මේ තරම් වේගයකින් ඇති වෙලා නැති වෙලා යන මේ රූප අල්ලන්න තමයි ඔයගොල්ලෝ රැකියා කරන්නේ. තේරෙන්නේ මගේ කරගෙන. ඔයගොල්ලෝ ඔය ඔක්කොම දුක් විඳින්නේ මේ වගේ ඇති වෙලා නැති වෙලා යන මොන අල්ලගන්නද? මේ රූපයන් අල්ලන්න. ඒත් එක්ක තියෙන වේදනාවන් අල්ලන්න. වේදනාවත් ඇති දැන් බලන්න රූප ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒත් එක්ක හටගත්ත වේදනාවත් ඇති වෙලා නැති වෙනවද නැද්ද? ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ රූපය ඇහත් වෙනස් වෙනවා නම් වර්ණ රූපයත් වෙනස් වෙනවා නම් මේ දෙකෙන් හටගත්ත චක්කු විඤ්ඤාණය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනානේ. දැන් ඔන්න උදාහරණයක් මම පෙන්නන්නම් තව චුට්ටක් සරල කරලා. දැන් මේ ගොඩ නැගිල්ල වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඔය ඇත්තන්ගේ කය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඇහැ වයසට යන්නේ නැද්ද? වෙනස් වෙනවානේ. වයසට යන. එහෙනම් ඇහැ වෙනස් වෙනවා. ඉස්සල්ලා ස්වභාවය නැති වෙනවද නැද්ද එහෙනම්? නැති වෙනවා. ඉස්සල්ලා හොඳක් හොඳට ස්වභාවයක් තිබුණා ඒක නැති වෙනවා නරක ස්වභාවය ඇති වෙනවා. හොඳ ඇහැ නැති වෙනවා නරක ඇහැ ඇති වෙනවා දුකද නැද්ද? ඈ ඇහැ පේන්නේ නැති වෙන්න නැති වෙන්න දුකද සැපද? දැන් මෙතන ඇහැ පේන්නේ නැතුනොත් එහෙම එළියට ගිහිල්ලා හමාරයි. තේරුණාද? කොච්චර ධර්මද කියලා මේ වැඩේ හිතන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. වෙන්නේ නැද්ද එහෙම? වෙනවා. මේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ චක්කුපාල ආඳුරවන්ට අගින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. චක්කපාල හාමුදුරුවෝ දැක්ක මට කරේ කලාතුරකින් ලැබුණේ. හැබැයි ඇස් ඕන තරම් සංසාරේ ලැබුණා. ඒ නිසා ඇහැට බෙහෙත් දාන එක මම මොකද කරන්නේ? නතර කරලා මේ ලබාගත් බුදු සාසනයෙන් මම ප්‍රයෝජන ගන්නවා කියලා හිතලා බෙහෙත් දැම්මේ නෑ. නිදාගෙන බෙහෙත් දාන්න කිව්වනේ. නිදාගෙන බෙහෙත් දැම්මේ නෑ. ඇහැ අන්ධ වෙනකොටම අතහරිනකොට මොකද වුණාන්තේ? ප්‍රඥා චක්ෂුසේ පහළ වුණා. මේ තියෙන මස් චක්ෂුසේ නැති වුණා. හැබැයි ප්‍රඥාව ඇති වෙනවා. අය ඇහැක් හදනවද? ලෙඩ වෙන්න අය ඇහැක් හදන්නේ. උන්නාගේ දිනවද නැද්ද එහෙනම්? දිනවා. හැබැයි මේ ඇහැෙන්ද, මේ කනෙන්ද, මේ ශරීරයෙන්ද අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ රූපෙන්ද ඔයත් භාවනාව එහෙම නැත්නම් මේ යත අවබෝධය දමලා ගහලා දුවලා අරවා බේරගන්න දඟලනවනේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් වෙනසෙයි නැති වෙයි කියලා පුදුම විදියට බය කින්නේ. ගෙවල් ලොක් කරගෙන CCTV කැමරා හයි කරගෙන බල්ලෝ දාගෙන පුදුම දුකක් විඳිනා මේ මිනිස්සු. නේද? වාහන යකඩ ගොඩවල් එක්ක ඔට්ටු වෙනවා ප්ලාස්ටික් කෑලියෙක් ඔට්ටු වෙනවා උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් අන්තිමට කොරලා දෙයක් නැතුව බොක් ගාලා මැරිලා යනවා. තවත් ටිකක් තිබ්බනම් තවත් ටිකක් ඔට්ටු වෙන තිබ්බනේ. කාලය අර ප්ලාස්ටික් කෑලියෝ තියෙනවා අතුගගා නේද? වහකර කර කර ඉන්න තිබ්බා. ඉතින් මේ ජීවිතයේ යථාර්ථය දකින්න එහෙනම් මේ දෙක කවදාවත් එකතු කරන්න පුළුවන්. පුළුවන් ද පින්නතුනි? දැන් ඔයාලට හිතනවා නේද මට අර රසම ලැබේවා කියලා නැවතතාව. ඔයාලත් කාපු කෑම වල පරණ රස තියෙන්නේ. දැන් මටත් මතකයි අපේ කිරියම්ම සම්බෝලයක් අල්ල දීලා පොඩි කාලේ. තේරුණාද? ඒ සම්බෝලේ දැන් නම් මම අවබෝධයෙන් ඒව අයින් වෙලා තියෙන නමුත් උදාහරණයට මම කියලා දෙනවා. ඒ හදන සම්බෝලේ මම හිතනවා නැවත ඒක ලැබුණා නම් හොඳයි කියලා. ඒ කාලේ ආය අවබෝධ වෙනකොට දන්නවා දැන් දිවත් එහෙනම් වෙනස් වෙලා නැද්ද? ඒ සම්බෝලේ දැන් තියනවද මෙතන? නෑ. එහෙනම් කවදාවත් ඒ දිව නැත්තම් ඒ සම්බෝලේ රාමට හම්බෙන්නේ නෑ. පැතීමෙන් තියෙන්නේ මෝඩකම පමණයි. හම්බෙන්නෙම නෑ. දෙක එකතු කරන්න බැයි නම් තුන්වෙනි හදන්න බෑ. මේක අවබෝධ කරගත්තා නම් එහෙනම් යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධම මෙන්න සමුදය. මේක තමයි හට ගැනීම. එහෙනම් මේක දැක්කනම් මේක හටගත්තු තැනම මොකද උනේ? ඇති වෙච්ච තැනම නැතු වුණා නම් ඊළඟ ඒවා කොහෙද වේදනා සංඥා සංකාර විඥාන වලට ඉඩක් විඥානෙට ඉඩක් හම්බෙන්නේ නැහැ. විඥානෙට ඉඩක් හම්බෙන්නේ හැදුවොත් විතරයි. හදන්න නැත්නම් අය විඥානෙට ඉඩක් නැහැ. එහෙනම් කවුද දැන් මේක හදලා දෙ මේක නවත්තන්නේ? හදන්නේ තමන් නවත්තන්නේ තමයි. ඒකයි මේ කරන්නේ දැක් නැත්තේ. වෙන කාටවත් මේ වැඩේ කරන්න බැරි එකයි. ඒ නිසා නිවන ඉදිරියේදී අනිත් සියල්ලම මොකද කරන්නේ? අතහරින්න සිද්ධ වෙනවා. චුට්ටක්ද? නෑ සියල්ල. සියල්ල අතහරිනවා කියන්නේ. තමන්ගේ නිවීම තියෙන තැනදී තමන් ඒ නිවීම කියන කාරණේ හොඳට තේරුම් ගන්න සිද්ධ වෙනවා. නිවීම කියන කාරණේ. ඉතින් මේ නිවීම කියන කාරණේ අවබෝධ කරගන්න බලන්න එහෙනම් ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. ඒ වගේම වර්ණ රූපයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් චක්කු විඥානයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. එහෙනම් ඒත් එක්ක හටගත්ත වේදනා, සංඥා, චේතනා, මනසිකාරත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. දැන් මේ කතාව හරියට අවබෝධ කරගත්ත කෙනා ඇහෙන් රූපයක් දකිනකොටම ඒ කතාව එයාට මතුවේ. මතු වෙනකොටම චෛත්‍ය දැක්කනම් එහෙනම් මෙතන දැක්කනම් දැක්ක විතරයිනේ. ගෙදර ගෙනියන්න පුළුවන්ද? දැන් ලස්සන වාහනයක් දකිනවා, කාන්තාවක් දකිනවා, පුරුෂයෙක් දකිනවා, බබෙක් දකිනවා, කවුරුගේ ඇඳුමක් දකිනවා. දකිනකොටම ශා ලස්සන එකක් කියලා gedera යනවා. හිතෙන් ගන්නවනේ. අතින් ගන්න බැරි වුණානේ හිතෙන් ගන්නවා. එතකොට මේ අරන් ගියේ ඇත්තටම තියෙන දෙයක්ද ඇති වෙච්ච තැනම නැති වෙච්ච දෙයක්ද? ඇති වෙච්ච තැනම නැති වෙච්ච දෙයක් කරගෙන. එහෙනම් කරන්න බැරි වැඩක් කරන්න ගියාද නැද්ද? ඒ කියන්නේ ඇති වෙච්ච තැනම නැති නැති වෙන දෙයක් අපිට අරයි යන්න පුළුවන්ද? බෑ පින්නත. ඇති වෙච්ච තැනම නැති වෙන දෙයක් අපිට අරයි යන්න බෑ. ඉතින් අරන් යන්න කරන්න බැරි වැඩක් කරන්න කියලා මොකද වෙලා තියෙන්නේ? දුක් විඳිනවා දුකයි. කවුද ඉතින් එහෙනම් මේකට වග කිය යුත්තා? ආණ්ඩුවද? මහත්යාද? නෝනද? ළමයිද? හ්ම් වෙන කවුරු හරිද? නෑ. තමන්මයි. තේරුණා නේද? එහෙනම් තමන් තමයි මේකේ වගකියුත්තා. තමන් හැදුවේ ඇහැ හදාගත්තේ තමන්, කන හදාගත්තේ තමන්. මේ මුළු කයම මේ පැවැත්ම හදාගත්තේ තමන්. හදලා ඉවරලා කියනවා අනිත් කටට කියනවා කන්න දීපල්ල කියලා. බොන්න දීපල්ල කියනවා. කොච්චර වැරදිද බලන්න. තේරුණා? තමන් හදාගෙන තමන්ගේ තණ්හාවෙන් හදාගෙන අනිත් කට්ටිය පරිද්ද මේකට මේවා හදනකොට මේවා අත්පත් කරගන්නකොට ඇත්ත දන්නේ නැති වුනහම මොකද කරන්නේ මේ රූපත් එක්ක ඝට්ටණය වෙවි ඝට්ටණය වෙවි මේවත් එක්ක ඉන්නකොට තමන්ගේ කෙලෙස් උපදින්න. ඊර්ෂ්‍යාව උපදින්නේ නැද්ද? ඈ දේශය, ක්‍රෝධය, වෛරය උපදින්නේ නැද්ද? දැන් බලන්න මෙන්න මේ ඈ මේවා එකතු කරගන්න ගිහිල්ලානේ තරහ ගන්න. දැන් ඔය ඇත්තන්ගේ ගෙවල් වල දැන් ඔන්න බලන්න මුල් කාලේ යන්තම් කාලේ ඇඳලා බීලා හොඳට ඉන්න තිබුණා. නමුත් දැන් ලෝන් එකක් දාලා ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්නවා. ඊට පස්සේ ටික දහසක් යනකොට ගෙවල් වල රණ්ඩු නැන්ද? ඇයි ටිකක් තරහ යන්නේ? ඊගාලවල මේ ක්‍රෝධය එන්නේ ඇයි? කරන්න බැරි වැඩක් කරන්න යන එන්න එන්න දුසිල්භාවය වැඩි වෙනවා. දුසිල්භාවය වැඩි වෙනවා කියලා කියන්නේ ඉරිසියාව වැඩි වෙනවා, තරහ වැඩි වෙනවා. දැන් අපි හිතනවා මේ ලෝකේ බඩු භාණ්ඩ ගොඩක් පුරවගත්ත තරමට අපි දිනනවා කියලා. ලෝකේ බඩු භාණ්ඩ පුරවගන්න වැඩියෙන් හම්බ කරන්න ඕනේ. වැඩියෙන් හම්බ කරනකොට තව කෙනෙක් තලාපෙලා දාන්න වෙනවද නැහැ? ඈ තව කෙනෙකුට දැන් නිකම් ව්‍යාපාරිකයෙක් කියලා හිතන්න. ව්‍යාපාරිකයා ලාභය වැඩි කරනකොට ඒ ලාභය වැඩි කිරීම නිසා පාරිභෝගිකයා තැලෙන්නේ නැද්ද? තැලනවනේ. එහෙනම් තමන්ගේ ධනය බලය වැඩි කරගන්න වැඩි කරගන්න සමාජයට මහා හානියක් සිද්ධ වෙනවා කියන්නේ. මහා හානිය. ඉතින් මේ හානිය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වයිනේ දැන් බලන්න. ඔය ඇත්තන් ඔය ඇඳගෙන ඉන්න ඇඳුම. අපි මේ අපේක නෙවෙයි ඔයගොල්ලෝගේ එක හිතන්න. ඔය ඇඳුම හදනකොට කොච්චර ඉරිසියා පැතිරෙන්නද ඒ ව්‍යාපාරයේ ආයතනේ. කොච්චර ක්‍රෝධේ පැතිරෙන්නද? කොච්චර වෛරේ පැතිරෙන්නද? කොච්චර කී දෙනෙක් ගහ මරා ගන්නද? කොච්චර සබායක සම්පත් එකතු වුණාද ඔක හදන්නේ? බුදුහාඳුර මොකද්ද කියන්නේ? යන්තම් මේක කොහොම හරි මේ තියෙන භෞතික සම්පත් යන්තම් ටිකක් තියාගෙන කරනවාද? පුළුවන් තරම් අවම කරගෙන මේ නිවනට හිත යොමු කරන්න. මොකද නැත්තම් සත්තරේම මොකද වෙන්නේ? මේ අනුන්ට කරන වින්නැහි අපි ඉවර කරන්නේ නැහැ. මේ පටිච්චසම්පන්න ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් කමක් නැහැ. හිතේ එක කෙලෙසයක් තිබුණත් ඒක ඇති කොහෙ උපදින්නද? නිරේ උපදින්න. තේරෙනවද? නිරේ උපදින්න එක කෙලෙසයක් ඇති. එක කෙලෙසයක්. බුදු පියාණන් වහන්සේ මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නේද රාසින්වත් පව් කරේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ රහසින්වත් පව් කරේ නැහැ කොහොමද රහසින්වත් පව් කරන්නේ තුන්වහන්සේ දන්නවා මේක දැක්කනම් දැක්කා විතරයි ඇහුණා නම් ඇහුණා විතරයි උන්වහන්සේ ඒක දන්නවා අවබෝධයි ඉතින් එතනින් හට යන දෙයක් එහෙනම් අපිටත් බැයිද එහෙම වෙන්නේ හ්ම් පුළුවන් බැයිද අන්න එහෙම දකිනකොට ධර්මයේ දකිනවා පටිසම්පන්න ක්‍රියාවලිය දකිනවා එහෙනම් නේද යෝ පටිච්ච සමුප්පන්නං පස්සතිසෝ මං පස්සති. අන්න බුදුහාමුදුරු දකින්න ක්‍රම. එහෙනම් බුදු පියාණන් වහන්සේ මෙන්න රහසින්වත් පව් කරපු නැති කාරණේ දැන් මෙයාට පේනවා. එහෙනම් මටත් බුදු පියාණන් වහන්සේගේ ගුණයක් ධර්මයේ තුලින් පේන්නේ නැද්ද? පේනවා. දැන් බුද්ධය වෙච්ච ප්‍රසාද එනවද නැද්ද? එනවා. ධම්මය වෙච්ච ප්‍රසාද එනවද නැද්ද? එනවා. මේ පිළිපදාවේ මේ ප්‍රතිපදාවේ කියපු ඒ සංඝ රත්නේ කොච්චර උතුම්ද කියලා Tamanට පැහැදීමක් එන්නේ නැද්ද? සංඝේ අවිච්ඡ ප්‍රසාදය. එහෙනම් බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය, ධම්මේ අවිච්ඡ ප්‍රසාදය, සංඝේ අවිච්ඡ ප්‍රසාදය එනවා. ඒ වගේම දැන් මෙයාගේ සංවරද නැද්ද ඇහැ? ඇහැට රූපයක් එනකොට මෙයාගේ ඇහැ අසංවර වෙන්නේ මේක ඇත්ත දකින්නේ නැති වුණාම. දකින්න කෙනා සංවරයි. සංවර කෙනාගේ ඇහැ තෙත් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආදිත්ත පරියාය සූත්‍රයේ ඇහෙන් රූපය අරන් ඒකේ නිමිති අනුනිමිති ගන්නවාට වඩා හොඳයි රත් වෙච්ච යකඩොලකින් ඇහැට ඇනගන්න. කනට ඇනගන්න කියනවා කන හිදුරු කරගන්න. නහය කපා ගන්න කියලා කියනවා නියනකේ. දිව කතුරකින් කපා ගන්න කියනවා රත් වෙච්ච. එහෙනම් ඇඟ කපා ගන්න කියලා කියනවා ලොකු සැතකින් ආයුධයකින්. හිතන්නේ නැතුව නිදාගන්න කියනවා. ඇයි ඒ තරම් භයානක? ඇයි ඇහැට මෙහෙම කියන්නේ? ඇහැට මෙහෙම ඇනගන්න කියලා කියන්නේ ඇහැට ඇනගන්න එක සැපයි පින්නතුනේ නිරේ යනවට වඩා. සතර අපායට යනවට වඩා ඇහැට ඇනගන්න එක සැපයි. ඊපම දන්නවනේ දේවදූත සූත්‍රය කොහොමද කියලා. එහෙනම් ලබාගත් මනුෂ්‍ය ආත්මේ මෙච්චර ධර්මයක් මෙච්චර දෙයක් තියාගෙන නිකම් ප්ලාස්ටික් කෑලි ගොඩක් එක්ක, ලී කෑලි ගොඩක් එක්ක, රෙදි කෑලි ගොඩක් එක්ක, වීදුරු කෑලි ගොඩක් එක්ක කොට්ටු වෙලා මැරිලා යන එක අපරාධ නෙවෙයිද? අපරාධයි. මේ ලබාගත් මනුෂ්‍යාත්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් යන්නේ ඔය ඇත්තන්ගේ හිත මෙන්න මේ ප්‍රඥා ගෝචර විදිහට මේ හිත වෙනස් කරන්න කවද්ද මේ මොහොතේ ඉඳන් එදා ඉඳන් ඔය ඇත්තන්ගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඒ මොහොතේ ඉඳන් දැන් අපි ලෝකේ හදන්න නියන්නේ මහත්තයා හදනවා, නෝන හදනවා. නෑ දරුවන්ව හදන්න යනවා, එක එක්කෙනාව හදන්න යනවා. මේ එකක්වත් හදන්න පුළුවන්ද? බෑ, හදන්න පුළුවන් හිත යථාභෝධය අවබෝධ කරගෙන හිත හැදුවා නම් ඉවරද නැද්ද ඔක්කොම? ඉවරයි. එහෙනම් මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය අවබෝධ කරගෙන මේ දුක්ඛයෙන් මේ නැවත උපාදානය කරගන්න නැතුව මේ උපාදානයෙන් අයින් වෙලා තමන්ගේ ජීවිත පැවැත්ම ගත කරමින් මේ ජීවිත පැවැත්ම නැවත නැවත සංසාරයේ දුක්ඛයක් නොවෙන්න වග බලා ගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවතුනා.